ගෞරවනීය මෙහෙණින් වහන්ස සේවා සමාදන්ව සිටින පින්වත්නි කල්‍යාණ මිත්‍රවරුනි භාවනාවේදී භාවනා කරන්න උත්සාහ කරන කෙනෙකු කරන සරලම ව්‍යායාමය තමා බාහිර දේවල් සමග බාහිර ලෝකයක් එක්ක තිබෙන ගනුදෙනුව අත්හැරීම. එහයි පේන දේවලුයි සමග තියෙන ගනුදෙනුව ඒවත් එක්ක කරන ගනුදෙනුව කනයි ඇහෙන ශබ්දත් සමග කරන ගනුදෙනුව ඒ ශරීරේ සංවේදනා දැන් මේ ගනුදෙනුව ඒ භාවනා කරන කාලයට හරි අත්හරිනවා සිතාමතාම කැමැත්තෙන්ම චේතනාත්මකවම අතාරිනවා. ඒ සංකේතමත් කිරීමක් තමයි ඇස් වහා ගැනීම. ඇස් පියා ගැනීම. ඇස් දෙක පමණක් නොවේ අපි පියාගන්නේ ඉන්ද්‍රියන් පහම. හැබැයි ඉන්ද්‍රියන් පහම භෞතිකව වහගන්න බෑනේ. භෞතිකව වහගන්නවට වඩා වැදගත් වෙන්නේ ඒ ඉන්ද්‍රයන් සමග කරන ගනුදෙනුව අත්හිටවීම. හිතාමතාම බලන්න දේවල් එමටයි අහන්නට දේවලුත් එමටයි විඳින්නට දේවලුත් එමටයි නැති නිසා නොවේ ඒ දේවල් අවලස්සන නිසාත් නොවේ අමහිරි නිසාත් නොවේ ඒ මොනම හේතුවක් නිසාවත් නෙවෙයි නමුත් වෙන හේතුවක් නිසා වෙන කාරණයක් නිසා අපි ඒ බාහිර ලෝකය සමග හදාගෙන තියෙන සම්බන්ධතාවය විසන්ති කරනවා. ඇහෙන්නේ නැතුව යනව නෙමෙයි. දැනෙන්නේ නැතුව යනවත් නෙමෙයි. එහෙම වෙන්නත් පුළුවන්. ඉතින් එහෙම වුණත් නැතත් ඇහුණත් දැක්කත් දැනුණත් ඒ දේවල් සමග ගනුදෙනුවක් කරන්න යන්නේ හේතුව මුළු ජීවිතේ පුරාම ජීවිතේ පුරාම සාමාන්‍ය මිනිසෙක් කරන්නේ මේ ගනුදෙනුවට අපේ තමන්ගේ ඉන්ද්‍රයන් හරහා ලෝකයේත් එක්ක ගනුදෙනුවක් කරනවා. ලෝකය කියන්නේ මහා වෙළඳපොලක් වගේ. සුපිරි වෙළඳ සැලක් වගේ ලෝකය. ඒ සුපිරි වෙළඳ සැලත් එක්ක ගනුදෙනු කරන පාරිභෝගිකයෙකුට තමයි සත්වයා කියා කියන්නේ. සත්වයා සාංශාරික සත්වයක් කියන්නේ එහෙම කෙනෙක්ට. ඒ ගනුදෙනු කරන්න කවුළු පහක් තියෙනවා. කවුන්ටර්ස් පහක්. ඒ පහෙන් පහ හරහා එකපාරේ පහින්ම නෙවෙයි. එකින් එකට ලෝකයෙන් දේවල් ගන්නවා. මෙලෙයට ගන්න. ඇහින් ගන්නවා. බැලීම හරහා. දැන් පේන්නේ අපේ දේවල් නෙවෙයි. ඇහැට Tamange දෙයක් පේන්නේ නැහැ කවදාවත්. පේන්නේ ලෝකේට අයිති දේවල්, ලෝකේ දේවල්. කනට ඇහෙන්නේත් ඒමයි. ඇඟට දැනෙන්නෙත් එහෙමයි. දිවටයි නාහිටත් ඒ වගේ. ඒ දැනීම එකක්වත් Tamange නෙවෙයි. එතෙන් අපේ නොවන ද්‍රව්‍ය දේවල් අපි අපේ කරගන්නවා බලලා අහලා මට පේනවා මට ඇහෙනවා මට දැනෙනවා ආදී වශයෙන් ඒ ඒ ගනුදෙනුවේ විස්තර ඒ ගනුදෙනුවේ ස්වභාවය ඒ නිසා මොනවද අපිට ලැබෙන්නේ ලාභ අලාභ වාසි අවාසි වෙනමම කතා කරමු එක හේතුවක් නිසා අපි ඒ ගනුදෙනුවට తాවකාලිකව සමුදෙනවා භාවනාවේ. මොකද අපි භාවනා කරන්නේ අපි ගැන දැනගන්න, Taman ගැන දැනගන්න. කවුද මේ පාරිභෝගිකයා කියලා හොයාගන්න. අර වෙළඳපොළ ගැන බලන්න නෙවෙයි. වෙළඳපොළේ මොනවද තියෙන්නේ? මෙතෙක් කාලයක් බලපු නැති දේවල් මොනවද අහන්න බැරි වුණු දේවල් මොනවද විඳින්න බැරි වුණු දේවල් මොනවද කියන සෙවීමේ තමා මේ පාරිභෝගික සත්‍යය එදා මෙදා තුර හිටියේ මොනවද විඳේ තව විඳින්න බැරි වුණේ මොනවද ඇන්දේ මොනවද අඳින්න බැරි වුණේ මොනවද නරඹුවේ මොනවද නරඹන්න බැරි වුණේ මොනවද ඒ දේවල් කොහොමද ලබාගන්නේ කොපමණ වැයක් යනවද වියදම් වෙනවද දැන් මේ විදිහට මේ සසර නැමැති නැතිනම් ලෝකය නැමැති ඒ ඉමක් කොනක් නැති මුලක් අගක් නැති මේ පොලේ වෙළඳ පොලේ පුංචිම පුංචි සිල්ලර පාරිභෝගිකයෙකුට තමා සත්වයා කියන්නේ සාමාන්‍ය මිනිස්සයා කියන්නේ. ඉතින් මේ වෙළඳපොළ ගැන සෑහෙන වැටහීමක් තියෙනවා. හැබැයි මේ Taman ගැන නෑ පාරිභෝගිකයා ගැන නෑ Taman කවුද Tamanට කොපමණ ධනයක් තියෙනවද? ඒ 30ක් වේදන් වුණාද ණය තියෙනවද මේවා ගැන දන්නේ නෑ. ඒ නිසා භාවනාවේදී අන්න අපි කරන පළවෙනිම කාර්යය තමයි බාහිරත් එක්ක තියෙන ඒ සම්බන්ධතාවයේ විසන්ධි කරනවා. භෞතිකව නෙමෙයි මානසිකව විසන්ධි කරනවා. ඇහැ තිබුණාවේ. ඔය ඇහැ තිබුණාවේ. රූපක් තිබුණාවේ. ඉතින් ඇහැට රූප පේනවා නම් පෙනුණාවේ. පෙනුනට කමක් නැහැ. කනක් තියෙනවා, කනට ශබ්දත් ඇහෙනවා, ඇහුණාවේ. නමුත් අපි එයින් මොනවත් ඉල්ලන්නේ නැහැ. ඒ ඇහෙන සද්දකින් අපි මොනවත් ඉල්ලන්නේ හොයන්නේ පතන්නේ නැහැ. දැන් මේ තමා භාවනාවේ පළවෙනි මූල ධර්මය. භාවනාවේ කොපමණ දුරක් ගැඹුරක් තිබුණත් යන්න පුළුවන් වුණත් ගියත් ඒ පළවෙනිම පියවර තියන්න පළවෙනිම අඩිය තියන්න අවශ්‍ය සුසුකම් වලින් එකක් තමා මේ ලෝකයෙන් අපි යමක් බලාපොරොත්තු නොවීම. ලෝකේ කිව්වහම මේක පළල් අපි සංක්ෂිප්ත කළොත්, කෙටි කළොත්, ලුහුඬු කළොත් මේ වෙලාවේ ඇහෙන දෙයි, මේ වෙලාවේ පේන දෙයි, මේ වෙලාවේ දැනෙන දෙයින් මොනවත්ම ඉල්ලන්නේ නැහැ. එහෙම කියනකොට කෙනෙකුට හිතෙන්න පුළුවන් ඉතින් අපි ඉල්ලනවාද එහෙම අපි මොනවද ඉල්ලනවද සද්දකින් කුරුල්ලෙක් කෑ ගහලා ඉතින් අපි මොනවද ඉල්ලන්නේ හඬි මේ පිටිය පේනවා මොනවද ඉල්ලන්නේ පැදුරක් පේනවා ඉල්ලන්නේ මොනවද ඉතින් එහෙම බැලුව බැලමට අපි මොනවද ඉල්ලන්නේ නැහැ වගේ අපි පිටිය මොනවද ඉල්ලන්නේ නැහැ දැක්කා කියලා ඔය එහෙම වචනෙන් නොඉල්ලුවාට ඒ හැම ගනුදෙනුවකින්ම අපි ලාභයක් බලාපොරොත්තු වෙනවා ලාභයක් පේන හැම රූපෙකින්ම ඇහෙන හැම හඬකින්ම දැනෙන හැම වින්දනයකින්ම අපි එහි පාරිභෝගිකයෙක් නිසා කිසියම් ප්‍රතිලාභයක් රසයක් ආස්වාදයක් හොයනවා. ශබ්දයෙන් ශබ්දයට රූපයෙන් රූපයට වින්දනයෙන් වින්දනයට එහෙම බලාපොරොත්තු වෙනවද නැද්ද කියන කාරණය හොයාගන්න තියෙන පහසුම සරලම කෙටීම මිනුම තමා සතුටු වෙනවද සතුටු වෙනවද කියන්නේ. හිතේ සතුටක් එනවා නම් කිසියම් අත්දැකීමක ඒ කියන්නේ බලාපොරොත්තු වෙන දේ ලැබුණා. ඕනෑම සද්දයක් ඇහෙනකොට හිතේ සතුටක් එනවා නම් ඕනෑම දෙයක් පේනකොට හිතේ සතුටක් එනවා නම් දැනෙනකොට ඒ සතුටක් එන්නේ ඒ දෙයින් ඒ ඇහුණු පෙනුණු දැනුණු දෙයින් අපි බලාපොරොත්තු වුණු දේ ලැබිලා අසතුටක් එනවා නම් ඒ දේ ලැබිලා නැහැ ඒ සද්දය සමත් වෙලා නැහැ මේ පාරිභෝගිකයව සතුටු කරන්න ඒ පාරිභෝගිකයා ඉල්ලන දේ දෙන්න. මේ තමා සරලම නිර්ණායකය මිනුම. දැන් මෙහෙම බැලුවාම අපිට දවසකට කොච්චර සද්ද ඇහෙනවද? ඒ කියන්නේ අපි කී වාරයක් කනත් එක්ක ගනුදෙනුවක් කරනවද ලෝකේ එක එකතු වෙලා? ඇහැ හරහා කොච්චර රූප ලෝකයක් එක්ක ගනුදෙනුවක් කරනවද දවසකට කී වතාවක්? මෙහෙම බැලුවොත් හැම මොහොතකම අපි හැම මොහොතකම අපි මේ සංසාරේ පුංචි පාරිභෝගිකෙක්. හැම මොහොතකම අතපානවා අතපාන කෙනෙක්. සහ දැන් ඒ බලාපොරොත්තුව කීවතාවක් ඉටු වෙනවද කීවතාවක් ඉටු වෙන්නේ නැද්ද? සද්ද කීයකින් අපි සතුටු වෙනවද කීයකින් අසතුටු වෙනවද? පේන රූප කීයකින් සතුටු වෙනවද කීයකින් අසතුටු වෙනවද? මෙහෙම බැලුවොත් එක පැයක් වරුවක් දවසක් බැලුවොත් ගණන් හදලා බැලුවොත් පෙනෙයි වැඩි මොනවද අඩු මොනවද වැඩි සතුටද නැතිනම් අසතුටද මේ ලෝකය නැමැති ලෝකයේ නැමැති මේ නිදහස් වෙළඳ කලාපය කවදාවත් සමත් වෙලා නැහැ කිසිම පාරිභෝගිකයේ 100ට 100ක් තෘප්තිමත් කරන්නේ 100ට 100ක්ම සතුටු කරන්න ඒ නිසා හැමදේම අපි ඉන්නේ සතුටට පිටුපසින් තෘප්තියට පිටුපසින් ඒ තෘප්තිමත් බව සෑහීමකටපත් වීම සතුට සන්තෝෂය හැම විටම අපට ඉදිරියෙන් තියෙන්නේ. අපි අඩියක් දෙකක් පියවර කීපයක් පිටපස්සේ. එහෙම හිටියට හිතේ තියෙනවා විශ්වාසයක් ඊයේ බැරි වුණාට අද බැරි වුණාට හෙට නැතිනම් කවදා හරි දවසක පුළුවන් වෙයි මේ ලෝකයක් සමග කරන ගනුදෙනුවෙන් 100%ක්ම සතුට වෙන්න. තෘප්තිමත් වෙන්න. ඒ රැවටීමත් සමග ඒ හීනයත් එක්ක අපි ලෝකයට බැඳිලා මේ ලෝකයේත් එක්ක givisුමක් ගහලා වගේ බැඳිලා ලෝකයට යට වෙලා ලෝකේ වහලෙක් විදිහට ඉන්නවා. නිදහස් නෑ, නිවහල් නෑ. රූප වලින් අපි නිදහස් වෙලා නෑ. ශබ්ද වලින් නිදහස් වෙලා නෑ. ගන්ධ සුවඳින් රසෙන් ස්පර්ශයෙන් නිදහස් වෙලා නෑ. ඒ නිදහස් වීම එකක්. පේන රූප වලින් නිදහස් වීම එකක්. නොබලා සිටීම තව එකක්. මේ දෙක වෙන් කරගන්න බැරි කම නිසා අපි සමහර රූප හොය හොය බලනවා සමහර රූප නොබලා ඉන්න උත්සාහ කරනවා. හැබැයි හොය හොය බැලුවත් අහක බැලුවත් නිදහස් නෑ. නිදහස වෙනම දෙයක්. මේ කවුද බලන්නේ කවුද අහන්නේ කවුද විඳින්නේ මෙයා කවුද පේන්නේ මොනවද කියන එක නෙවෙයි පේන්නේ මොනවද කියන කාරණය තමයි අපි හැමදාම හෙව්වේ මොනවද පේන්නේ මොනවද ඇහෙන්නේ මොනවද ඇහෙන්න ඕනේ මේ ගැන තමයි සවිස්තරාත්මකව මිනිස්සයා එදා මෙදා තුර ගවේෂණය කළේ කරන්නේ අපි ඒ වෙනුවට භාවනාවේදී කවුද අහන්නේ කාටද ඇහෙන්නේ කාටද පේන්නේ කාටද දැනෙන්නේ කාටද අහන්න ඕනේ කාටද මේ ඇසීමෙන් සතුටු වෙන්න ඕනේ මෙන්න මේ මෙනෙහි කිරීම මේ ධම්මානුපස්සනාව පටන් ගන්නවා. ලෝකය ගැන හොයන එක ලේසි. හරි ලේසි. අත්වල බැඳගෙන හොයන්න පුළුවන්. සාමූහිකව ලෝකයේ ගවේෂණය කරන්න පුළුවන්. පොතපතින් පුළුවන්. හිතලා පුළුවන්. ලෝකය ගැන හොයන එක. පේන්නේ මොනවද? ඒ පේන දේ කොහොමද පේන්නේ? දැනෙන්නේ මොනවද? හැබැයි මේ කාටද පේන්නේ? කාටද මේවා පේන්නේ? පේන දෙයින් මොනවද හොයන්නේ? කවුද හොයන්නේ කියන කාරණය සාමූහිකව දැනගන්න බෑ. එයා හැංගිලා ඉන්නේ. ඒ පාරිභෝගිකයා හැංගිලා ඉන්නේ. ඒ හැංගුණු පාරිභෝගිකයාව එළියට ගැනීමක් තමයි භාවනාවෙන් කරන්නේ. ඒ නිසා භාවනාවේදී අපි සම්බන්ධ වෙන්නේ අභ්‍යන්තරයත් එක්ක. අභ්‍යන්තරයත් සමග ඇතුළතත් සමග සම්බන්ධ වෙන්න නම් බාහිරත් එක්ක විසන්දි වෙන්න ඕනේ. ඒ සම්බන්ධතාවය අතාරින්න ඕනේ. මේ දෙකම එකපාර අල්ලගන්න බෑ. ඉතින් ඒ නිසා තමයි බාහිර ලෝකයේ පිළිබඳ තිබෙන උනන්දුව ලෝකය කියන්නේ මේ අර කැරකෙන ගෝලයට නෙවෙයි මේ වෙලාවේ අපිට දැනෙන දේ ඇහෙන දේ පේන දේ අන්නේ දේවල් ගැන තියෙන උනන්දුව අත්හරින්නට ඕනේ ඒ අත්හැරීමට තමා කාමච්ඡන්දය ප්‍රහීන කරනවා කියන්නේ කාමච්ඡන්දේ ප්‍රහීන නොකොට ඉන් එහා භාවනා ගමනක් නැහැ. හැබැයි කාමච්ඡන්දේ කිව්වහම බය වෙන්න එපා. බය කියන්නේ මේක මේ හරි දරුණු දෙයක් එහෙම නැත්නම් බොහොම බරපතල දෙයක් කාමච්ඡන්දේ කියන්නේ මේ ලේසි නෑ අතාරින්න. එහෙම දෙයකට නොවේ කාමච්ඡන්දේ කියන්නේ. එහෙම බරපතල දරුණු දෙයකට නොවේ කාමච්ඡන්දේ කියන්නේ ක්‍රියාවකට. එයත් මේ වෙලාවේ කරන දෙයක්. මොකද්ද? මේ වෙලාවේ ලබන ඉන්ද්‍රිය අත්දැකීම මේ ලෝකයේත් එක්ක කරන ගනුදෙනුවේදී ලබන අත්දැකීම කෙරෙහි තියෙන උනන්දුව. දැන් අපිට ඇහෙනවා නම් යමක් ඒ ඇහෙන දේ ගැන අපි උනන්දු වෙනවා මේකෙන් තමයි මට සතුට ලැබෙන්නේ. මේ සද්දෙන් මට කොච්චර සතුටක් ලැබෙනවද? ඉතින් අපි ඒ සතුට හොයනවා නම් ඒ සද්දෙන් ඒක තමයි කාමච්ඡන්දේ කියන්නේ. ඒ වෙලාවේ පේන දෙයින් අපි සතුටක් හොයනවා නම් ඒ තමයි කාමච්ඡන්දේ. කාමච්ඡන්දේ කියන්නේ ක්‍රියාවක්, දෙයක් නෙවෙයි. එතන මෙතන දෙයක් නැති කරනවා නෙමෙයි. කාමච්ඡන්දේ ප්‍රහීන කරනවා කියන්නේ කොහේ හරි තියෙන හිත ඇතුලේ අඳුරු කුටියක් ඇතුලේ මේ කොහේ හරි කුටීරයක් ඇතුලේ තියෙන මොකක් හරි හැංගිච්ච දෙයක් අරගෙන එළියට විසික් කිරීමක් නෙමෙයි. එහෙම දේවල් නැහැ. කරන දෙයක්. මේ මොහොතේ කරන දෙයක් දැනගෙන නොකිරීමට තමා කාමච්ඡන්දය ප්‍රහීන කරනවා කියන්නේ. ඒ ප්‍රහීන කරන්න නම් කාමච්ඡන්දය හඳුනගන්න. හඳුනගන්න නැතුව ප්‍රහීන කරන්න බෑ. ඒක කාමච්ඡන්දය කියන්නේ දැන් අපිට ඇහෙන පේන දේත් එක්ක අපි කරන ගනුදෙනුවට. ඒ ගනුදෙනුවක් ඕනේ නැහැ කියන්න පුළුවන් නම් කාමච්ඡන්දයක් නැහැ. ඇහුණට කමන්නේ. හැබැයි මට මොනවත් ඕනේ නැහැ ඇහෙන දෙයක්. ඕන දෙයක් ඇහුණාවේ. ඒ ඇහෙන දෙයින් මොනවත් මට එපා. කිසි දෙයක් ඕන තරහින් නෙමෙයි කියන්නේ. දැන් තරහින් කිව්වොත් ඒ ඒ යනවා ව්‍යාපාදයට. දැන් තරහින් නම් කියන්න එපා. මට මේක පහන්න ඕනේ නැහැ උනට. කිසි දෙයක් එපා. බලන්න ඕනේ එතකොට ව්‍යාපාදේ ඒ තව නීවරණයක්. ඒ කාමච්ඡන්දය අතහරින්නත් ඕනේ ව්‍යාපාදයට නොයා ඉන්නත් ඕනේ. ඇහුණට කමක් නැහැ. පෙනුණට කමක් නැහැ. දැනුණට කමක් නැහැ. හැබැයි මට මොනවත් ඕනේ කිසි දෙයක් ඕනේ ඒ ඕනේ කියන මොහොතේ ඕනේ කියන්නේ බලාපොරොත්තු කඩ වෙලා අපේක්ෂා භංගත්වයටපත් වෙලා පරාජිතයෙක් වෙලා ඉල්ලපු ඉල්ලපු ඉල්ලපු කිසි දෙයක් නොලැබීම නිසා දුම්නසටපත් වෙලා අර මිදියඹුල් කියන කතාව නෙමෙයි. එහෙම නෙමෙයි එපා ඕන. මට යෝගියාට මේ shabdයෙන් shabdයේ මත යැපෙන කෙනෙකු බවට පත් වෙන්න ඕනේ නැහැ. රූපය මත ඇපෙන කෙනෙකු බවට පත් වෙන්න ඕනේ. එහෙම හිතේ ඇති දැන්. ඇහෙන ඇහෙන ශබ්දයෙන් හිඟා කෑවා, පේන පේන රූපයෙන් හිඟා කෑවා ඇති. ඉතින් තවදුරටත් යාචකයෙකු හෝ පාරිභෝගිකයෙකු වෙන්න ඕනේ තරහෙන් නෙමෙයි කියන්නේ. මානෙනොත් නෙමෙයි. තරහෙන් කියන්නත් පුළුවන්. මානෙන් කියන්නත් පුළුවන්. ඒ තරහෙනොත් නොවේ, මානෙනොත් නොවේ, බොහොම අහිංසකව, නිර්හංකාරව හැබැයි ස්වාධීනව කරන ප්‍රකාශයක්. කනට ඕන්නම් ආපුවා. ඇහැට ඕන්නම් බලපුවා. ශරීරයට ඕන්නම් විඳපුවා. නායට ඕන්නම් ඒත් විඳපුවා. දිවට ඕන්නම් විඳපුවා. එච්චරයි. එතන මම නැහැ. මම ඒ කිසි තැනක නැහැ. ඒ එක තැනක හරි මම හිටියොත් මම ඉන්නේ මේ ලෝකයේ ඇතුලේ. ඒ එකම තැනක හරි අපි එක මොහොතකට හරි හිටියොත් ඒ මොහොතේ අපි ඉන්නේ සංසාරේ. ඒ මොහොතේ අපි පත් වෙනවා මේ සංසාරේ ණයකරුවෙකු බවට. මොකද ඒ වෙලාවේ අපි මොනවත් මිලක් ගෙවලා නෙමෙයි අහන්නේ. ඒ රූපය අපි ඇහින් ගන්නේ ඒ බිත්තියට හරි ලෝකයට හරි මිලක් ගෙවලා නෙමෙයිනේ. අපි හිතනවා නිකන් නොමිලේ නොමිලේ දෙන්නේ සංසාරේ කිසිවක් කාටවත්. කිසිම දෙයක් සබාධම කාටවත් නොමිලේ දෙන්නේ සබාධම කියන්නේ තමන්ගේ වැලි කැටයකට පවා දැඩිසේ ප්‍රේම කරන කෑදර පෙරේත ස්වාමීක් සබදාම. සබදාම කිසිවක්ම අතාරින්නේ කිසිම දෙයක්. එයාට අහසේ තියෙන තරුවකුයි පොළවේ තියෙන වැලි කැටයකුයි මූදේ තියෙන දිය බින්දකුයි අහසේ තියෙන හුලම් පොදකුයි මේ ඔක්කොම එක වගේ වටිනවා. එක වගේ වටිනවා. ඒ නිසා මේ සබාධහමට යමෙක් හානි කරනවද ඒට සබාධහම දඬුවම් දෙනවා. එයාගේ දේවල් වලට කවුරු හරි හානියක් කළොත් ඒකට දඬුවම් දෙනවා. ඒක තමයි කර්ම විපාක කියන්නේ. හැම දෙයක්ම සබාධහම. කූඹියකුත් සබාධහම නිර්මාණයක්. ඒකයිතිත් සබාධහමට. තනකොළ ගහත් සබාධහමේ නිර්මාණයක් සහ තනකොළ ගහෙත් අයිතිකරු තමයි සබාදාම. ස්වාමියා සබාදාම හැම දෙයකම. මේ ශරීරයත් මේ ශරීරයත් සබාදාමේ නිර්මාණයක්. ඒ නිසා මේ ශරීරයේ අයිතිකරුත් මමවත් ඔබවත් නෙමෙයි සබාදාම. කෙනෙක් ඒ ශරීරය මගේ කියලා හිතනවා නම් මේක මගේ ශරීරය කියලා හිතන එක මෝඩකමක්. ඒ කියන්නේ ධර්ම කියන්නේ ඒක මෝඩකමක් කියලා. මොකද ඒ හැම නෙමෙයි ඒක අයිති සබා දහමට. එයයි මේ ශරීරය හැදුවේ. කෑම දෙන්නේ සබා දහම. අපි කරන්නේ සබා දහම දෙන කෑම ටික කටින් ඇතුළට දාගන්න එක විතරයි. ඊළඟට ඒක දිරවීමත් සබා දහම කරන්නේ. අපි නෙමෙයි. ඒ දිරවලා ඒන් ඕන ශක්තිය ගන්නෙ සබා දහම ශරීරයට. මේ සියල්ලම ස්වභාවිකයි. ශරීරයේ අනු සබා දහමේ නිර්මාණයක් ශරීරයේ ස්වාමියා හිමිකාරයා ස්වභාව. ඒ සබාධමට අයිති ශරීරයට කවුරු හරි හානි කරනවද? ඒ විනාශ කරනවද? ඒට සබාධම දඬුවම් ඒ නිසා තමයි සීල විනාශා ගැනීමත් පාපයක් කියන්නේ. එහෙම නැත්නම් ඒක පවක් වෙන්න විදියක් නැහැ. කොහොමද පවක් වෙන්නේ? ඒක මගේ නම් මේ ශරීරය. ඉතින් මම ඒක විනාශ කරා කියලා කොහොමද කවුරුවත් මට ඇවිල්ලා දඬුවම් දෙන්නේ? තව කාගේ හරි දෙයක් මං විනාශ කරොත් එයා දඬුවම් දෙන එක සාධාරණයි. මගේම දෙයක් මං විනාශ කරාම කාටද අයිතියක් තියෙන්නේ? කාටද කැක්කුමක් තියෙන්නේ? මට දඬුවම් දෙන්න. එහෙම හිතලානේ කෙනෙක් සියදී විනාශාගන්නේ. හැබැයි එහෙම හිතුවට දඬුවම් බේරෙන්න බෑ. බේරෙන්න බැරි මේ නියපොත්තක්වත් කෙස් ගහක්වත් අපිට අයිති නැති නිසා. අපිට වටිනාකමක් නැති වුණාට ඒ හැම කෙස් ගහකම නියපොත්තකම වටිනාකමක් සබාධම් දෙන්නේ. එයාට වටිනවා. එයා හරි පෙරේතයි. සබාධම් කියන්නේ ඊටාම පෙරේත කෑදර මසුරු ස්වාමී. දැන් එහෙම එහෙම මසුරු ව්‍යාපාරිකයෙක් එක්ක මේ අහිංසක අපි කරන බිස්නස් එකෙන් අපිට මොකද්ද අපිට මොකද්ද තියෙන යහපත අපිට ලාභයක් දෙයිද වාසියක් කරයිද නැහැ හැබැයි එහෙම වෙයි කියන විශ්වාසයේ සිටිවිල්ල රැවටීම තියෙනවා. ඒ රැවටීම තියෙනකල් අපි ඒ ස්වාමියා පස්සේ යනවා. සසර පුරාම ආවා. ආවේ කවුරුවත් පස්සේ නෙමෙයි. මිනිසෙක් පස්සේ නෙමෙයි අපි ආවේ. මේ සබාධම පස්සේ. එයා ගැන විශ්වාසයෙන් එයාගෙන් අපිට ඕන දේ ලැබෙයි කියන බලාපොරොත්තුවෙන් අපිව තෘප්තිමත් කරයි කියන අදහසින් ආවේ. ඒ තාම නැහැ. තාම වෙලා නැහැ. ඒ නොවුනට ඒ සබාධම අපේ හිතේ ඇති කරවලා තියෙනවා සබාධම පිළිබඳවම අදි විශ්වාසයක්. අපි කවුරුවත් විශ්වාස නොකලට මේ ලෝකේ විශ්වාස කරනවා. සබාධම විශ්වාස කරනවා. පේන රූප ශබ්ද විශ්වාස කරනවා. මේ රැවටුණු පාරිභෝගිකයෙක් කුට තමා ඔබ කියන්නේ මම කියන්නේ. රැවටුණු පාරිභෝගිකයෙකුට එක වතාවක් නොවේ, දෙවතාවක් නොවේ, සිය දහස් වාරයක්වත් නොවේ, ගණන් කරන්න බැරි තරම්. කී පාරක් රැවටුණාද? ගණන් කරන්න බැහැ. හැබැයි ඊළඟ වතාවේ නොරැවටෙයි කියන රැවටීම තියෙනවා. ආයෙ රැවටෙන්නේ නැති වෙයි කියන රැවටීම තියෙනවා. මිරිස් කෝණියක් ළඟ තියාගෙන මිරිස් කෝණියක් ළඟ තියාගෙන කෙනෙක් අත දාලා කරලක් අරගෙන කනවා. නේ කනකොට කට දනවා. ආයි හොයි කියලා. දාඩිය දානවා, ඇස් රතු වෙනවා, කඳුළු වෙනවා. තනිකර අමුමු වෙන මොනවත් නැතුව මිරිස් කරලක් තනිකර කනකොට. මේ මහායෝයි ගාලා ටිකකින් ඒ වේ පිච්චීම අඩු වුණාම ආයෙත් අත දාලා කරලක් කරගෙන ආයෙත් කනවා. ඒ ආයෙත් දනවා කියලා කෑ ගන්නවා. ටිකක් වෙලා කෑ ගහලා ඒ දෙවිල්ල නැතුණාම තවත් මිරිස් කල්ලක් කරගෙන කනවා. ඉතින් මේක බලන් හිටිය කෙනෙක් කියව මොකද්ද ඔය කරන්නේ? දන්නවනේ මිරිස් කට දනවා කියලා. එකක් එකක් කාලා එක තේරුණා. දෙකක් කාලත් තේරුණා. දැන් 10ක් 15ක් කාලත් තේරුණා. ඉතින් තාම ඇයි මේ මිරිස් කන්නේ. ඒක ඇත්ත නේද? දැන් මෙච්චර වෙලා කාපු ඔක්කොම කටද හැබැයි ඊළඟ එක පැණිරහ වෙයි කියන්නේ. <laughs> ඊළඟ මිරිස් කරල පැණිරහ වෙයි කියන විශ්වාසයක් තියෙනවා. ඒ විශ්වාසයෙන් තමයි කන්නේ. අන්තිම කරල කනකලුත් ඒ බලාපොරොත්තු ඉටු වෙන්නේ හැබැයි බලන්න මිරිස් කියන්නේ කටදන දෙයක් ධනවා ඒක අත්දකින්න ඒ වුණත් වෙන කණ්ඩ දෙයක් නැති තැනක සහ පැනිරහත් පිළිබඳ ආසාව තියෙන හිතක් ඒ සැර මිරිස් කරලෙන් පවා පැනිරහක් ඉල්ලනවා හොයනවා මේක තමයි ඇත්ත අපි න්‍යායාත්මකව තාර්කිකව සෛද්ධාන්තිකව දන්නවා මේක පැනිරහක් නෑ කියලා විද්‍යාත්මකවත් දන්නවා මිරිස් කරලේ පැනිරහක් තියෙන්න බෑ එහෙම දැනගත්තට සහ ඒ අත්දැක්කට අර පැණිරහ ඕනේ පැණිරහක් ඕනේ පැණිරහ හොඳයි ඒ බලාපොරොත්තුවයි ආසාවයි විශ්වාසයේ අතරින් ඊළඟ කරලෙන් හරි ලැබෙයි මේ විදිහට කල්යාණ මිත්‍රරුනි සසර එදා මෙදා තුර පැණි රස මිරිස් කරලක් හොයාගෙන ආපු ගමනක වර්තමාන ප්‍රතිඵලය තමා ඔබ කියන්නේත් මා කියන්නේත් වෙන මොනවත් නෙමෙයි. මෙහෙම කියනවට අකමැති ඇති. හැබැයි තමයි එහෙම නැත්තම් අපි අද මෙතන නෑ. ඒ කියන්නේ නිල්ලම නෙමෙයි අපි මේ සංසාරේ අද නෑ. සබා දහමට අයිති දේවල් අපිට අයිති කියලා සිතීම තමා ලොකුම මුලාව. සබාදහම පේන්නේ නැහනේ. පේන්න නැහැ. පේන්න කෙනෙක් නැහැ සබාදහම කියලා. පේන්න කෙනෙක් ඉන්නවනම් දැන් මේ පොරවගෙන තියෙන සාලුව කවුරුවත් හිතන්නේ ඒක කාටවත් අයිති කියලා. මොකද ඒක කෙනෙක් පොරවගෙන ඉන්න නිසා. එහෙම පේනවා. පේනකොට අපි හිතනවා යාට තමයි අයිති මේක. හැ පේන්න කෙනෙක් නැති තැනක අයිතිකාරයෙක් නැහැ කියලා තමයි හිතන්නේ. ඒ මේ හුඟක් දේවල් වල අයිතිකාරය පේන්න නැහැ. දැන් හුස්මේ අයිතිකාරයෙක් පේන්න නැහැනේ. ආස්වාසේ අයිතිකාරයෙක් පේන්න නැහැ. ඒ නිසා අපිට හිතෙන්න පුළුවන් මගේ ආස්වාසය කියලා. හැබැයි ආස්වාසය මගේ නෙමෙයි. මම නෙමෙයි මේ ආස්වාසය හැදුවේ, නිර්මාණය කළේ. මම නෙමෙයි ඔක්සිජන් හැදුවේ. අපි ඒක ගන්නෙ නොපෙනෙන අයිතිකාරයෙක්. අයිතිකාරය පේන්නේ. හැබැයි එයා තමයි දෙන්නේ. එයා ඒ ටික දීලා ඒ මොහොතට අපිට ජීවිතය දෙනවා. දීලා එයා වෙනුවෙන් ඒ යමක් කරන්නට ඕන. හුස්ම අරගෙන ඒ හුස්මෙන් අපි ජීවත් වෙලා සබාධහමට යමක් නොකළොත් ආපහු දුන්නේ නැත්තම් සබාධහමට අපි ඒ හුස්මෙන් ගත්ත දේ වටිනාකම වගේ දෙතුන් ගුණයක් 10 15 ගුණයක් ඒක පවක්. කියන්නේ මනුෂ්‍ය ආත්මයක් ලැබිලා කිසි දෙයක් අනුන්ට නොකර රටට නොකර සමාජයට නොකර ඔහි හිටියොත් එහෙම පරිසරයට නොකර ඒක පවක්. ඒ කියන්නේ බුල මං කිසි වැරැද්දක් කරේ නෑ කාටවත් ගැහුවේ නෑ බැන්නේ නෑ. ඒ කියන්නේ මේකම පවක්. නිකං සිටීමම පවක්. මොකද නිකං ඉන්නවා කියන එක එහෙම ඉන්න දෙන්නේ සබාදහම. එයා තමයි අපිට කන්න දෙන්නේ. එයා තමයි අපිට බොන්න දෙන්නේ. ඉන්න දෙන්නේ. මේ මහ පොළවේ ඉඳගෙන හරි හිටගෙන හරි හාන්සි වෙලා හරි ඉන්න දෙන්නේ. සහ හුස්ම දෙන්නේ. මේ සියල්ල අර මසුරු ස්වාමියා දීලා අපිට නිකන් ඉන්න දෙන්නේ නිකන් හිටියොත් ඒකට ඊට වැඩිය ලොකු විපාක විඳින්න වෙනවා මේන් කවදාවත් ওই විදිහට බේරෙන්න බෑ මෙයත් එක්ක මේ ප්‍රශ්නේ ඒ විදිහට යාව සබාධම සෑහීමකටපත් කරලා බේරෙන්න බෑ සබාධම කවදාවත් සෑහීමකටපත් වෙනවා කියන ගුණය ලක්ෂණය ඒ චෛතසිකේ අඳුරන කෙනෙක් නෙමෙයි. එයාට මදි. අපි කොච්චර කළත් මදි. ඉන් කොච්චර කරත් මදි නම් නොකර හිටියොත් කොහොම අපි ගැන හිතනවා ඇත්ද? ඒ නොපෙනෙන නොපෙනෙන සබා දහමට අයිති දේවල් අපිට නිකන් ණයට දීලා තියෙනවා. නැතිනම් බද්දට වගේ දීලා තියෙනවා. අය ටික දවසක් යනකොට අමතක වෙනවා මේවා ආපහු දෙන්න ගත්ත දේවල් බව. ඒ අමතක වෙලා යනවා. අපිට ඒ අමතක වුණාට සබහාදහමට අමතක වෙන්නේ ඒ දුන්නු කෙනාට අමතක නෑ. ඉතින් අපිට අමතකයි. අපි හිතන හැම කාලයක් යනකොට මේක මගේ. මම තමයි අයිතිකරු. එතන මේ ජීවිතේ පුරාම අපි කරන්නේ යම් යම් දේවල් වල හිමිකරුවන් බවට පත්වීම. හිමිකරුවන්, අයිතිකරුවන්, ස්වාමියන් බවට පත්වීම. එහෙම අපිට නැති දෙයක් ක ස්වාමියෙක් බවට පත් වෙන්න පුළුවන්. ඒ කියන්නේ නැති දෙයක් අපිට ඇති කරගන්න පුළුවන් නම් නොතිබුණු දෙයක අයිතිකරුවෙක් බවට පත් වෙන්න පුළුවන් නම් හිමිකරුවෙකු බවට පත් වෙන්න පුළුවන් නම් අන්න අපි හිතනවා ඒ තමයි ජයග්‍රහණයේ සාර්ථකත්වය. එතන තමා සතුට තියෙන්නේ එතන තමා සන්තෝෂය තියෙන්නේ කියලා හිතනවා. ඒ අපි සතුට හැම විටම හොයන්නේ අයිතිකාරයෙක් වෙලා. හිමිකරුවෙක් වෙලා. මොන වගේද මොන වගේ අයිතිකාරයෙක් වෙලාද අපි සතුට හොයන්නේ ලස්සන දේවල් වල රසවත් දේවල් වල මිහිරි දේවල් වල ප්‍රණීත දේවල් වල ප්‍රසන්න දේවල් වල හොඳ දේවල් වල දේවල් දේවල් කිව්වහම ඔය පහ තමයි ඔය පහ ඉතින් අපිට ඒ නම් කරන්න පුළුවන් මිනිස්සු සත්තු දේවල් බහන්න ඕනේ දෙයක් කොහොම හරි ලස්සන දෙයක අයිතිකාරයෙක් වෙන්න පුළුවන් නම් අපි හිතන එතන තමයි සතුට තියෙන්නේ. මිහිරි දෙයක අයිතිකාරයෙක් වෙන්න පුළුවන් නම් ප්‍රණීත දෙයක සුවඳවත් දෙයක රසවත් දෙයක එහෙම හිතලා උපරිම උත්සාහය ගන්නවා අපි රසවත් කියලා තීරණය කළ ප්‍රණීත කියලා නිගමනය කළ හොඳයි කියලා තීරණයකට ආපු දෙයක අයිතිකාරයෙක් වෙන්න. දේව තමයි ඉලක්ක. දැන් ජීවිතේ ඉලක්ක කියලා අපි කියන දේවල් හොඳට බලන්න. ඒ හැම ඉලක්කයකම තියෙන මොකක් හරි දෙයක අයිතිකාරයෙක් වීම. වෙන ඉලක්ක නැහැ. ඒකට වෙන වෙන නම් දෙන්න පුළුවන්. හැබැයි විග්‍රහ කරලා බැලුවොත් අවසාන වශයෙන් ඒ හැම ඉලක්කයකම තියෙන්නේ දැන් අයිති නැති දෙයක අයිතිකාරයෙක් වෙන්න. දැන් අයිති නැති දෙයක් අයිති කරගන්න. ඒ රටාවේ අපි ආව එදා මෙදා තුර කීයකනම් අයිතිකාරයෝ බවට පත් වුණාද? කී දෙනෙකුගේ අයිතිකරුවන් බවට පත් වුණාද? අම්මා මගේ තාත්තා මගේ කියපු තැන ඉඳලා එතනින් පටන්ගෙන බලන්න කොච්චර දේවල් වල අයිතිකාරයන් වෙන්නේ නැද්ද? කී දෙනෙක්? ඒ සිටිවිල්ලත් එක්ක සතුටක් හිතට දැනෙනවා. සතුටක් විතරක් නෙමෙයි ආරක්ෂාවකුත් දැනෙනවා රැකවරණයක් දැනෙනවා ඒ ඔක්කොම ඇත්ත හැබැයි නැත්තේ මොකද්ද සෑහීමකටපත් වීම නැහැ නැති නිසා තව තව දේවල් වල තව තව පුද්ගලයන්ගේ අයිතිකාරයන් වෙන්නට ඕනේ අපි අයිති කරගත්ත දේවල් මේ වනතුරු ජීවිතේ එක තැනකට ගොඩ ගැහුවොත් කොපමණ විශාල අක්කර ගානක් ඕනෙ වෙයිද? අපි අයිති කරගත්ත දේවල්, පුද්ගලයෝ, සත්ත්වෝ ඔක්කොම ටික සපත්තු, සෙරෙප්පු ටික ඔක්කොම එක තැනකට ගොඩ ගැහුවොත් මොනතරම් විශාල කන්දක් හැදෙයිද? විවේක වේලාවක මෙනෙහි කරලා බලන්න වටිනවා ඒ කාරණේ. නිමාඩු වේලාවක විවේක වේලාවක හිතලා බලන්න අයිති කරගත්ත දේවල් මොනවද? අද මොනවද? ඊයේ මොනවද? ඒව මානසික වශයෙන් අපි මේ උපකල්පනය කරොත් මේ ඉස්සරහ කොට ගන්නවා කියලා එක එක කෙනල් මොනතරම් කන්දක් හැදෙයිද? සමහරට පිටුරු තලාගලට වැඩිය ලොකු කන්දක්. හිමාලයට වැඩිය ලොකු කන්දක් ඇදේ මේ එක්කෙනෙක් අයිති කරගත්ත දේ. දැන් දැන් කොච්චරද තියෙන්නේ කියලා බලුවොත් ඒ හිමාල කන්ද වගේ කොට ගහගත්ත අපි එදා මෙදාතර අයිති කරගත්ත දේවල් වලින් මේ වෙලාවේ කොච්චරද තියෙන්නේ? බොහොම ටිකයි ඒක. බොහොම පොඩි. බලන්න ඒ සාපේක්ෂව සංසන්දනාත්මකව මොන තරම් අහේනියක්ද මෙතන. මේ ලාභයක් නැහැ නේ එහෙමනම්. බොහොම පොඩ්ඩයි දැන් තියෙන්නේ. ඉතින් ඇත්තටම අපිට කොච්චර ඕනේද කියලා ඇහුවොත් එච්චරවත් ඕනේ නැහැ. ඒ ටිකක් ඕනේ නැහැ ඇත්තටම බැලුවොත්. හැබැයි මෙහෙම විපස්සනා නොකරන නිසා අර හිමාල කන්දටත් වඩා තව ඕනේ කියන ඒ හීනය තමයි දකින්නේ. එහෙම දකින්න තරමට ඒ කියන්නේ මහා විශාල විශාල තොගේක අයිතිකාරයෙක් වෙන්න ඕනි කියලා හිතන ඒ සිතිවිල්ලම පුද්ගලයාව දුක්පතෙක් බවට පත් කරනවා. බලාපොරොත්තු වැඩි තැන ඉන්නේ දුක්පත් කෙනෙක්. ආශාව වැඩි තැනක ඉන්නේ දුප්පත් කෙනෙක්. ආසාවට බෑ කෙනෙක්ව පෝසත් කරන්න. ආසාව කවදාවත් නොකළ දෙයක් තමා සුද්ධලයාව පොහසතෙක් බවට පත් කිරීම. හැබැයි ආසාවට පුළුවන් කෙනෙක්ව ධනවතෙක් කරන්න. දැන් දීපල හිමි එක් ඉඩම් හිමියෙක් මුදල් තියෙන කෙනෙක් බවට පත් කරන්න පුළුවන්. ආසාව හැමදෑම කලේ මේක තමයි ධනවතුන් බවට පත් කළා. හැබැයි දුක් විඳින කෙනෙක්, දුප්පතෙක්. ආසාව යම් පමණකට තියෙනවද ඒ පමණටම දුක් විඳිනවා. හැ ආසාව යම් පමණකට තියෙනවද ඒ පමණට දේවල් ගොඩ ගහගෙන ඇති. ඉඩම් තියෙන්න පුළුවන්, වාහන තියෙන්න පුළුවන්, ඇඳුම් තියෙන්න පුළුවන්, පැළඳුම් තියෙන්න පුළුවන්. ඒවා තියෙන්න පුළුවන්. තිබුණට ඒ සියල්ල වට කරගෙන මැදින් ඉන්නේ මදි කියන කෙනෙක්. මදි කියන කෙනෙක්. ඒ මදිකම නිසා එයා හිතනවා මේ අඩුව මට පුරෝලා දෙන්නේ මේ සබාධම තමයි මේ ලෝකේ තමයි ඒ නිසා හැමදෑම ලෝකේ පස්සේ යනවා. දෙන්නම් කියනවා දෙන්නේ නැහැ. දෙන්නම් කියලා කියනවා හැබැයි දෙන්නේ නැහැ. මෙහෙම බලනකොට මොන තරම් අපි වයස වුණත් මොන තරම් ජීවිත අත්දැකීම් අපිට තිබුණත් කොපමණ දැනුමක් තිබුණත් බුද්ධියක් තිබුණත් ටොෆි එකක් දෙන්නම් ලොසින්ජරයක් දෙන්නම් කියලා දීලා මේ දෙන්නම් කීවහම රැවටෙන අර පුංචි ළමයෙක්ගේ අපේ තියෙන වෙනස මොකක්ද දෙන්න ඕනේ නැහැ. එහෙම කිව්වහම ඒ ළමයා අඬන එක නවතිනවනේ. දෙන්න. මේ දෙන්නේ නැහැ. ඉතින් අමතක වෙනවා. පස්සේ ආයෙත් අඬනවා. ආයෙත් කියනවා දෙන්න. ඉතින් ළමයා රැවටෙන එක ප්‍රශ්නයක් නෙමෙයි. ළමයා දන්නේ නැහැ. ළමයාට අත්දැකීම් හැබැයි එහෙම සිය වතාවක් විතර කරොත් ආයෙ දෙන්නම් කිව්වට ළමයා අඬන එක නවත්තන්නේ නැහැ. දෙනකල් අඬනවා. හැබැයි අපි නවත්තනවා අඬන එක. ළමයාටත් වැඩිය අපි බොළඳයි. ඒ බොළඳකමට තමයි මෝහය කියලා ධර්මයේ කියන්නේ මෝහය. මෝහය කියන්නේ වචනයක් නෙමෙයි, දෙයක්ුත් නෙමෙයි. මේ රැවටීමට. අපි කැමති ලස්සන අයිති කරගන්න. ලස්සනක අයිතිකාරයෙක් වෙන්න කැමතියි. පුළුවන් තරම් උත්සාහ කරනවා ලස්සනක අයිතිකාරයෙක් වෙන්න. රසයක අයිතිකාරයෙක් වෙන්න. මිහිරක හොඳ දෙයක අයිතිකාරයෙක් වෙන්න. ඉතින් සමහර විට පුළුවන් වෙනවා. පුළුවන් වුණාම අපේ ඉලක්කයට සමීප වුණාම අපි හිතනවා හරි කියලා. හැබැයි අපිට නොපෙනෙන කාරණයක් තමා ලස්සනේ අයිතිකාරයේ උණු ගමම්ම අපිට අවලස්සනත් අයිති කරගන්න වෙනවා. අපිට කියන්න බෑ ලස්සන විතරයි මට අයිති. අවලස්සන මට අයිති නෑ. හොඳ විතරයි මට අයිති නරක අයිති නෑ. රස විතරයි නීරස අයිති නෑ නිරෝගිකම පමණයි රෝගමට අයිති නෑ මේ පළුවක් අයිති කරගන්න බෑ අපිට ලස්සනේ අයිතිකාරය වුණු ගමන්ම මේ ලස්සන කියන කාසිය කැරකෙන්න පටන් ගන්නවා කැරකිලා අපි නොදන්නා මොහතක ඒ කාලසටහන අපි දන්නේ ලස්සන අවලස්සන වෙන්නේ කොයි වෙලාවේද රස නීරස වෙන්නේ කොයි වෙලාවේද මිහිර අමිහිර වෙන්නේ නිරෝගී බව රෝගී බව වෙන්නේ හොඳ නරක වෙන්නේ කොයි වෙලාවේද අපි දන්නේ හැබැයි ඒක ඒ ඒට નિયમિત කාලයක් තියෙනවා ඒ කාලය තමයි මේ වෙනස කරන්නේ ඒ වෙනසට තමයි කාලය කියන්නේ වෙනසට කියන තව වචනයක් තමයි කාලය කාලයට කියන තව වචනයක් තමයි වෙනස් වෙනවා කියන කාලය ඇතුලේ පවතින හැම දෙයක්ම උඩු යටිකුරු වෙනවා. උඩු යටිකුරු නොවන කන පිට හැරෙන්නේ නැති ඔළුවෙන් හිටගන්නේ නැති කිසිම දෙයක් කාලය ඇතුලේ නැහැ. යමක් කාලික නම් එය අනිත් පැත්ත හැරෙනවමයි. සානිච්ච කියලා කියන්නේ කාලික කියන අර්ථයෙන්ම තමයි. කාලික නම් ඒ අනිච්චයි. අනිච්ච නම් කාලිකයි. ලස්සන කාසියේ ලස්සන පැත්ත අයිති කරගෙන එය විඳ විඳ ඉන්නකොට ඒ කාසිය අනිත් පැත්ත හැරෙනවා. ඒ නවත්තන්න බෑ. අපිට නවත්තන්න බෑ. ලෝකයේ කරකැවෙන එක නවත්තන්න බෑ අපිට. ඉතින් අපි බලාපොරොත්තු නොවුණු මොහොතක දැන් අවලස්සන අපිට අයිති වෙලා. න කොහොමද මෙහෙම වුනේ? අපිට කවදාවත් ඕනේ වුණේ අවලස්සනක අයිතිකාරයෙක් වෙන්න. ලෙඩ හැදෙන ශරීරයක අයිතිකාරයෙක් වෙන්න අපිට කවදාවත් ඕනේ වුණේ නැහැ. මොකක් හරි වැරදීමක්. අපි හිතන මොකක් හරි වැරදිලා. කාට හරි වැරදිලා. අපි දන්න වීරිය සියල්ල දාලා දන්න දැනුමයි වීරියයි අහල පහලයි උදවිය ඔක්කොම දාලා අපි මේ කාසිය ආපහු හරව ගන්න බලනවා අර අපි මුලින් දුටු ලස්සන තිබුණු තැනට ඒතර අවලස්සනේ හිමිකරුවෙකු නොවන්නට අවලස්සනක හිමිකාරයෙක් නොවන්නට දැන් අපිට මහන්සි වෙන්න වෙනවා. ඒක තමයි ඊළඟට ජීවත් වීම කියන්නේ. දැන් ලස්සන අයිති කරගෙන ඒක විඳ විඳ ඉන්න බෑ. ඒක ඉවරයි. දැන් අපිට දඟලන්න වෙලා තියෙනවා මේක අතෑරගන්නේ කොහොමද? මේ තමයි විපාකය. ලස්සන අයිති කරගත්තොත් අවලස්සනේ අයිතිකාරයෙක් වෙන්න වෙනවාමයි කියන එක ඒක විපාකේ ස්වභාවික විපාකේ ලස්සන අයිති කර ගැනීම තමයි කර්මය ලස්සන දේවල් පේන එක විපාකයක් ලස්සන දේවල් ඇහෙන පේන එක විපාකයක් ඒ පේන ඇහෙන දේ අයිති කර ගැනීම අලුත් කර්මයක් ඒවා අයිති කරගත්තොත් ඒ විපාක එක විපාකයක් තමයි අවලස්සනත් ඔව් අයිති කරගෙන අවලස්සනෙත් අයිතිකාරයෙක් වෙන්න වෙනවා. එතකොට අපි හිතන ප්‍රශ්නයක් මෙතන. ඒක නෙමෙයි ප්‍රශ්නේ. ඒක ප්‍රතිඵලය. ප්‍රශ්නේ අර අයිති කර ගැනීම. ලස්සනෙත් නෙමෙයි ප්‍රශ්නේ. ලස්සන දේවල් ලෝකේ තියෙන එක, මිහිරි දේවල් තියෙන එක, රසවත් දේවල් තියෙන එකත් නෙමේ ප්‍රශ්නේ. ඒවා ඇහෙන පේන එකෙත් නෙමේ ප්‍රශ්නේ. ප්‍රශ්නේ පටන් ගන්නේ ඒවා මට අයිති කියලා හිතපු තැන. මොකද ලස්සන අයිතිත් සබාධමට. එයාට තමයි අයිති. රූපේ අයිති සබාධමට නම් ඒ රූපේ තියෙන ලස්සනත් අයිති සබාධමට. මට අයිති නෑ. හැබැයි බලන්න පුළුවන් මට. ඇස්තරලා බලන්න පුළුවන් ලස්සනක්. කන් දෙකෙන් අහන්න පුළුවන්. එතනින් නවතින්න පුළුවන් නම් අපි නායකාරයෙක් වෙන්න සබාදහම. අහලා නවතිනවා. බලලා නවතිනවා. එච්චරයි. හැබැයි එහාට ගිහිල්ලා අපි ඔප්පුවක් ලියාගත්තොත් මමයි අයිතිකාරයා කියලා ඉන් පස්සේ මහා ආදීනව ගොඩක ස්වාමියෙක් වෙන්න වෙනවා. ඒ ආදීනව ටික පිටිපස්සෙන් එන්න පටන් ගන්නවා. බේරෙන්න බෑ. ඉතින් අපි එතෙන්දී ආය උත්සාහ කරනවා මුල හිටිය තැනට යන්න. මුල හිටිය තැනට ආය යන්න පුළුවන් වුණොත් අපි හිතනවා දැන් ප්‍රශ්නයක් නැහැ. දැන් හරියි. ඉතින් හැමදේම අපි පටන් ගත්ත තැනට ආපහු යන්නයි උත්සාහ කරන්නේ. හැම තැනකදීම ආපහු පටන් ගත්ත තැනට යන්න පුළුවන් නම් හොඳයි. මේ මැදදී වැරදුනා කොහේ හරි අගදී වැරදුනා. මේ මුලදී වැරදුන්නේ නැහැ. මුල හොඳයි. මුල හොඳයි ඕනෑම තැනක. මුල හොඳ නිසානේ මේ ගමන පටන් ගත්තේ. හැබැයි ඒ හොඳ කියන්නේ මුල එතන ඉන්න බෑ අපිට. ඒකයි ප්‍රශ්නේ. ඒක අල්ලගත්ත ගමන් ඒ රවුම කැරකෙන්න වෙනවා. කරගුණාම අනිත් පැත්ත හැරෙනවා. අනිත් පැත්ත හැරුණාම තමයි නරක එන්නේ. එතකොටයි අපි හිතන්නේ වැරදි කියලා. හැම දෙයකින්ම හැම දෙයකින්ම සතුට සතුටක් හොයලා හොයලා හොයලා කිසියම් දුරකට ලැබිලා හැබැයි ඒ බලාපොරොත්තුව නැමැති බඳුන පිරිලා නැතුව ඒකෙන් ඔය භාගයක් කාලක් එහෙම පුරවගෙන මේ ජීවත් වෙන්නේ අපි. එහෙම හිටිය කෙනෙක් ඊටාම ධනවත් කෙනෙක් මාලිගාද අනිත් සැප සම්පත්ද මේ හැම දෙයක්ම උපරිමයටම තිබුණු කෙනෙක්. උපරිමම කියන්න බෑ. නමුත් ඕ සෑහෙන්න තිබුණු කෙනෙක්. හැබැයි මේ කිසි දෙයකින් ඒ බලාපොරොත්තු වෙන සතුට නැහැ. තියාගන්න පුළුවන්, රඳව ගන්න පුළුවන් අත්හැර නොයන සතුටක් නැහැ. කියන එක නැවත නැවතත් තේරිලා මේ තැනැත්තට අවශ්‍ය වුණා එහෙම නැති සතුටක් හොයාගන්න. කියන්නේ ජීවිතේ මෙතෙක් කල විඳපු හැම සතුටක්ම අඩු වෙලා නැති වෙලා ගියා. කමදී නිසා කවදාවත් නොවින්ද ප්‍රමාණයේ අතිමහත්, අතිවිශාල සතුටක් කොහෙද තියෙන්නේ කියලා මෙයාට හොයන්න ඕනේ වෙලා මෙයා තමන්ගේ දේපල ඔක්කොම විකුණලා ඒ සියල්ල දියමන්ති බවට පත් කරා. කියන්නේ දියමන්ති වලට මාරු කරගත්තා. දැන් දියමන්ති මල්ලක් අරගෙන අස්සයා පිටේ නැගිලා යනවා මේ මේ පාර කවුරු හරි කියලා දෙනවද? මොකද්ද ජීවිතේ මෙතෙක් කාලයක් විඳ නැති තරම් උත්කෘෂ්ඨ අතිමහත් සතුටක්. දැන් ඒ සතුට පුංචි නම් බොහොම ඉක්මනට නැති වෙලා යනවා. හැබැයි ටිකක් විශාල නම් තව ටිකක් කල් තියෙනවා. එහෙම හිතලා මහා සතුටක් ගත්තොත් මේ ජීවිත කාලෙම තියෙයි ඉතුරු ටික. ජීවිත කාලේ කෙටි නේද? එතන තියෙන සියලුම සම්පත් විකුණලා ඒ සියල්ල දියමන්ති වලට හරවගෙන ඒ දියමන්ති පාර්සලෙ මල්ලත් කරේ තියාගෙන ASCII අපිට එනගෙන ගිහින් ගිහිල්ලා කවුරු හරි ඒ සතුට පිළිබඳ පාඩම කියලා දෙනවා නම් එහෙම කියලා දෙනවා කියලා ප්‍රසිද්ධ කෙනෙක් හම්බුනොත් එයා ඉස්සරහ කියලා මේ දීමන්ති පාර්සලේ පෙන්නලා කියන ඔබ මට මේතෙක් කල ජීවිතේ නොදුන්නු සතුටක් ලබා ගන්න හැටි කියලා ඒ අත්දැකීම දුන්නොත් මේ දීමන්ති ටික ඔබට දෙනවා. දීමන්ති එකක් දෙකක් නෙමෙයි ඉතින් මහා පාර්සල එක. මේ සමාජ දීමන්ති වලට තියෙන කෑදරකම නිසා හරි එහෙම නැත්නම් මේ මිනිස්සයා කෙරේ තියෙන කරුණාව නිසා හරි ඒ අය උත්සාහ කරා යම් යම් දේවල් කියන්න කරන්න හැබැයි ඒ වගේන් එච්චර ප්‍රතිඵලයක් උන්නේ නැහැ. මොකද මෙයා ජීවිතේ ලෞකික වශයෙන් විඳින්න තියෙන හැම සතුටක්ම විඳලා තියෙන්නේ එයාට පුළුවන් මට්ටමට ඒ කාලේ හිටිය මිනිස්සුන්ගේ මට්ටමට. ධනවත් කෙනෙක්. එන් බලාපොරොත්තු ඉටි වෙන්නේ නැහැ. ඉතින් ඔහොම සිය දහස් ගණක් එකල හිටිය උපදේශකවරු, ගුරුවරු, ශාස්ත්‍රූවරු දේශකයෝ හොයාගෙන ගිහිල්ලා ගිහිල්ලා පාර ඉතකෝ ඔයා හම්බෙලා වැඩක් නෑ අන්න අහවල් නගරේ ඉන්නවා මෙහෙම මේ බොහොම ප්‍රඥාවන්ත මිනිස්සේ එයා එයා ළඟ නම් ඔකට විසඳුමක් ඇති කියලා. ඊට පස්සේ ඉතින් ආසියා පිටේ ඒ නගරෙටත් ගියා. ගිහිල්ලා හොයාගෙන ගියාම මේ ගහක් යට කෙනෙක් වාඩි වෙලා ඉන්නවා. මේ මා ආසියාගේ බැහැලා අර ගහේ අක්ෂය ගැට ගහලා දියමන්ති පාර්ශ්වයට තරන් ගිහලා අර පුරුදු විදියට දියමන්ති පාර්ශ්වයේ පෙන්නනවා මේ මේ දියමන්ති ටික ඔක්කොම මම ඔබතුමාට දෙනවා මෙතෙක් මා ජීවිතේ අත් නොදුට සතුටක් මට ලැබලා දුන්නා. එතුමා මොකද කරේ මේ දියමන්ති පාර්ශ්වය අරගෙන දුවන්න පටන් ගත්තා. ගුරුවරයා කරේ දීමන්ති පාසලේ ගත්තා එයා දිව්වා. දැන් මෙයාට මෙයා අඳුන් කුඳුන් වෙලා ගියා. මෙයා දුවන්න ලෑස්තිලා හිටියෙත් නෑ. දැන් මෙයාට කරගන්න දෙයක් නෑ. මෙයාත් එයා පස්සේ දුවනවා. ඉතින් අරයට ඒ පාර පුරුදු එයාගේ නගරෙනේ. ඉතින් එයා ඒක වීදි දන්නවා, අතුරු වීදි දන්නවා, මං කෙටි පාරවල් දන්නවා. එයා ඒ වස්සෙන් දුවනවා. මෙයාත් ඒ පස්සේ දුවනවා. මෙයාට එහෙම දුවන්න පුළුවන් කෙනෙක් නෙමෙයි. දැන් අපි ටෙනි ගිහිල්ලා පුරුදු. හති දාගෙන හති දාගෙන දුවනවා. හොරෙක් හොරෙක් කියලා. මේ මිනිස්සුත් බලනවා මේ මොකද කියලා. කොහොම දුවලා දුවලා ඉතින් කොහොමත් අල්ලන්න බෑ. ඉතින් කැරකිලා කැරකිලා අන්තිමට එනකොට ආයෙත් අරයා වාඩි වෙලා ඉන්නවා හිටිය තැනම. දේවන්ති පාසලේ තිබ්බ තැන තියෙන අස්සයත් අතේ. මෙයා දුවන්නම් ඇවිල්ලා දේවන්ති පාසලේ ගත්තා. ඒතර ගුරුවරයා ඇහුවා ඔහොම සතුටක් මීට කලින් ලැබලා තියෙනවා ජී. <laughs> නෑ කිව්ව එක තමයි ඇත්ත. නෑ. එහෙනම් ඕක මට අයිති දැන් දෙනවා කිව්වනේ. දැන් එතකොට දුන්නොත් නැති වෙනවා. දෙන්න බෑ. දැන් දුන්නොත් නැති වෙන හැබැයි නොදෙත් බෑ. මෙන්න මේ අවුලේ තමයි අපි හැමෝම ඉන්නේ. දැන් මේක ඇත්තම සතුට. ඇයි ඒ සතුට එහෙමනම් කලින් තිබ්බේ නැත්තේ? දීමන්ති පාසලේ තියාන ඒ සතුට ඉන්න තිබ්බනේ. ඉතින් අපි හැමදාම ලොකු රවුමක් කරකිලා ආපහු මුලට ආවම හිතෙනවා හරි හොඳයි. හරි ෂෝක් හැබැයි එතන එපා වෙලා තමයි අපි දිව්වේ. හති දාගෙන දිව්වේ. අලුත් දෙයක් අපිට ජීවිතේ කවදාවත් ලැබිලා නැහැ. හැබැයි ආයෙ එතෙන්ට ආවම අපි ඒක අතාරින්න ලෑස්ති නැහැ. අතාරින්න ලෑස්ති නැහැ. ආයෙත් අල්ලගන්නවා. ඉතින් ආයෙ අල්ලගත්ත ගමන් ඔව් එය අපිට අයිති නැති දෙයක් බවට පත් වෙනවා. මේක තමයි අනත්ත කියලා කියන්නේ. අනත්ත කියලා කියන්නේ මොකද්ද? මේ අනිත් පැත්ත පෙරලෙන දෙයක් අපි අල්ලාගත්තොත් ඒ අනිත් පැත්ත පෙරලෙන දෙයක අපි අයිතිකාරයෙක් වුණොත් එකක් තමයි අපි එහි අයිතිකරුවෙකු නොවන තැනටපත් වෙනවා. ඒ වගේම අපිට අයිති කරගන්න ඕන නැති දෙයක අයිතිකාරයෙක් වෙන්නත් වෙනවා. ඉතින් දහම අපිට කියනවා පුළුවන් නම් අනිච්ච නැති දෙයක් හොයාගන්න. අයිතිකාරයෙක් වෙන්න ඕන නම් අනිච්ච නැති දෙයක් හොයාගන්න. කියන්නේ අකාලික දෙයක් හොයාගන්න. කාලික දෙයක් හොයාගත්තොත් ඒ අනිත් පැත්ත පෙරලෙනවාමයි. එහෙම නැත්නම් දෙවෙනි විසඳුම මොකද්ද? අයිතිකාරී නොවි ඉන්න. එක්කෝ අකාලික දෙයක් අයිතිකාරයෙක් වෙන්න එහෙම නැත්නම් අකාලික දේවල් නැත්තම් ඔක්කොම කාලික නම් තියෙන්නේ. නිච්ච දෙයක් නැත්නම් ඔක්කොම අනිච්ච නම් අයිතිකාරයෙක් නොවි ඉන්න. මේ විසඳුම් දෙකක් දෙනවා අපිට. එක්කෝ අනිච්ච දේ අතාරින්න. අල්ලා ගන්න ඕන නම් අනිච්ච නැති දෙයක් අල්ලා ගන්න. බලන්න කියනවා බලන්න හොයලා බලන්න කියලා කියනවා දහම අපිට මේ ලෝකයේ තියෙන දේවල් පේන ඇහෙන ওই දේවල් වල එකක් හරි තියනවද අනිච්ච නොවන. එහෙම බලන්න, හොයලා බලන්න. එහෙම තියනවා නම් ඒක අල්ලගත්තට කමක් නැහැ. ඒක පෙරලෙන්නේ නැහැ, කැරකෙන්නේ නැහැ කියන එක. එතකොට විශ්වාසයි. හැබැයි අපි මෙනෙහි කරලා බලන බලන හැම රූපේම වෙනස් වෙනවා නම් හැම ශබ්දේම වෙනස් වෙනවා නම් හැම ස්පර්ශයේම රසයේම සුවඳම වෙනස් වෙනවා නම් කෙනව කාලිකයි අනිච්චයි. එහෙමනම් ඒවට අත ගහන එක භයානකයි. කොහෙන් කෙලවර වෙයිද දන්නේ එතනම තමා මේ සමස්ත සාංශාරික ප්‍රහේලිකාවටම විසඳුමක් තියෙනවා. නේ. අපිට කියන්න පුළුවන් නම් තවදුරටත් ඔයාගේ පාරිභෝගිකයෙක් නෙමෙයි කියලා. එතනින් අපි නිතා අපි තවදුරටත් මේ මේ විසඳුම හරිය සරලයි. හරීම සරලයි. අනෙක් පැත්තෙන් අමාරුයි. ඒ තමා ධර්මතාවය. සරලයි අමාරුයි. ලේසි දේවල් සංකීර්ණයි. භාවනාවේදී අපි අපි ගැන හොයන්නේ නිසා අපි කවුද අපි කවුද සහ කාවද වෙන්න ඕනේ අපිට ඕන කෙනෙක් විය හැකි අපිට අවශ්‍ය නම් ඕනෑම කෙනෙක් වෙන්න පුළුවන් දුක් විඳින කෙනෙක් නම් දුක් විඳින කෙනෙක් වෙන්න පුළුවන්. ඊර්ෂ්‍යා කරන කෙනෙක් නම් ඊර්ෂ්‍යා කරන කෙනෙක් වෙන්න පුළුවන්. මසුරු කෙනෙක් නම් මසුරු කෙනෙක් වෙන්නත් පුළුවන්. හූල්ලන කෙනෙක් නම් හූල්ලන කෙනෙක් වෙන්නත් පුළුවන්. බය වෙන කෙනෙක් වෙන්න ඕන නම් එහෙමත් වෙන්න ඕනෑම කෙනෙක් වීමේ සම්භාවිතාවය තියෙනවා. මිනිස්යාට. ඒ වගේම නොවි සිටීමේ හැකියාවක් තියෙනවා. එහෙම කෙනෙක් නොවි සිටීමේ තරහ ගන්න කෙනෙක් නොවි සිටීමේ හැකියාවක් තියෙනවා. කිසියෙකු නොවි සිටීමේ හැකියාව. අපි තෝරගන්නේ මොන පාරද? තෝරගත්ත පාරේ අපිට යන්න පුළුවන්. අපිම තෝරගත්ත පාරක තමයි අපි යන්නේ. එනිසා මොන පාරේද යන්න ඕනේ කියන එක හොඳට විමසිල්ලෙන් තෝරගන්න. අඩිය තියන්න කලින් තෝරගත්ත පාරේ තෝරාගත්ත පාරේ නොනවතී යන්න නතර නොවී යන්න ආපහු හැරෙන්න එපා. මගේ ආත් ඔබමයි මගත් ඔබමයි. මගේ ආත් තමම්මයි මගත් තමම්මයි. ආරම්භයත් තමම්මයි අවසානයත් තමම්මයි. ඒ සියල්ලම මෙතන මේ මොහොතේදී එයයි අකාලික කියන්නේ. හොඳයි. ඊට පස්සේ